ලලිත කලාලය ලලිත කලාලය සංගීත හදාරන සිසුන් හටමින්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් මේවලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. ගණන් කළ නොහැකි තරම් වූ විශ්වයේ නිර්මාණ අතර ඉතා සුවිශේෂී වූ නිර්මාණයේ වශයෙන් මානවයා හඳුන්වන්නට පුළුවන්. ඔහු ඇස, කන, දිව, නාසය කය සහ මනස ජන ඉන්ද්‍රියයන්ගෙන් යුත් ප්‍රතිභා සම්පන්න මිනිසා නිර්මාණය කරනවා. ඒ නිර්මාණයේ නිර්මාපකයන් වන්නේ දෙමාපියන්. බුදුදහමින් දෙමාපියන් ලෝකයේ ගෞරවයට පාත්‍ර විය යුතු උත්තුංග පුද්ගලයන් දෙදෙනා වශයෙන් හඳුන්වා තිබෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ දෙමාපියන් තුල තිබෙනවා. ඒ නිසාම මෞපියෝ මහා බ්‍රහ්ම යන විශිෂ්ට විශේෂණ ගෞරවේ නාමයෙන් හඳුන්වනු ලබන බව කියනවා. මව යන්නෙන් මවන්නේ යන අර්ථය දෙනවා. පියා යනු රකින්නා යන අර්ථයයි. ඒ අනුව ලෝකය මවන්නිය සහ මැවූ ලෝකය රකින්නා යන අදහස මෞපිය යන වචන දෙකින් ගම්ම්‍ය වන බව තලහගම ඉන්ද රතන හිමි සඳහන් කරනවා. අද ලලිත කලාලයෙන් මව පිළිබඳ සාකච්ඡා කිරීමයි අපේ අරමුණ. දැන් ආචාර්ය වික්ටර් රත්නායකයන් ඔහු දැඩි කළ අම්මා පිළිබඳව ගැයූ ගීතයකට සවන් දෙනවා. heaven මසක් කුස තුල දරා මව ලොවට බිහි කරන දරුවා පෝෂණය කර රැකගන්නා වූ මඟ නොමඟ කියා දෙන නැලවිලි ගීතයෙන් දරුවා සනසන එම ජීවලින් තම අනන්‍යතාව පරිසරය ඥාතිත්වය ආදී කරුණු රාශියක් පූර්වාචාරී ලෙස දරුවාට මව කියා දෙනවා ලෝකයේ මුල්ම ගී විශේෂය සුවාසූ දහසක් මව්වරුන්ගේ නිර්මාණයන් වන නැලවිලි ගීත. දරුවා මවගේ කුස තුල සිටියදී නැලවිලි ගී ගැයීම ඊටාම සුදුසු බව නවීන වෛද්‍ය මතය. තොටිල්ල පදවන අත ලෝව රජ කරයි කියා ප්‍රස්තාපිරුලක් තිබෙනවා. ඒ අනුව රටට, ජාතියට, සමාජයට සංස්කෘතියට වැඩදායි ගුණගරුක මානව සමාජයක් හදාවඩා සමාජගත කිරීමේ ශ්‍රේෂ්ඨතම මෙහෙය මෞපිය නෑදෑයින් පමණක් නොව ගුරුවරුන්ද ඇතුළු සමගයේ විශිෂ්ට වගකීමක් බව කිව යුතු වෙනවා. විශාරද සුනිල් එදිරිසිංහ ගායකයාණන්ගේ මధుර ස්වරයට සවන් යොමු කරමු. Thank you. ලෙස දවස මාතෘ මූල සමාජයක්ද තිබූ බව එකල විසූ බොහෝ ඇත්තන්ගේ නම් ගම් වලින් පෙනී යනවා. මොග්ගලී නම් බැමිණියගේ පුතු මොග්ගලී පුත්ත තිස්ස උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්. සිංහලෝ ආද සූත්‍රයේ දෙමාපියන් දරුවන් වෙනුවෙන් යුතුයකම් කීපයක් ඉටු කරන බව පෙන්වා දෙනවා. ඒ දරුවන් පවෙන් වළක්වාලීම යහපතේ යෙදවීම ශිල්ප ශාස්ත්‍ර ලබා දීම දායාද පවරා දීම ආදී දරුවෙකුගේ බිඳු අවදියේ සිට පෝෂණය රැකවරණය ගුණධර්ම බුද්ධි වර්ධනය ආදායම් මාර්ග හා පෞල් ජීවිතය දක්වා විශේෂ අවස්ථා සලසා දෙන්නේ මව සහ පියා. දැන් කරුණාරත්න දීර්ඝනේ ගායකයාණන් Thank you. වෙසෙන කිතුණු බැතිමතුන් සෑම වසරකම අගෝස්තු 15 වනදා දේව් මවතුමියගේ ගුණ සමරනු ලබනවා. ඒ මරිය මාතාව සිහිපත් කරමින් තම පුත් ජේසුස් වහන්සේට දෙනු ලැබූ සියලු වද වේදනා බලා දරා ගනිමින් උන්වහන්සේ පසුපසම අත් නොහැර සිටියා වගේම කුරුසියේ මරණීය දණ්ඩණයද ලය පැලී යන වේදනාවෙන් ඉවසුවා. එහෙයින්ම ලෝකයට මහා මාතෘත්වය පෙන්වූ මව මරිය මාතාව බව චිතුනුවන්ගේ විශ්වාසය. ප්‍රවීණ ගායිකා ලතා වල්පොල ගයන චිතුනු බැති ගීයක් අසනවා. නමෝ කල සිට තම ජීවිත සාර්ථක කරලීමට මහත් වූ දුක් දුම්නස් විඳදරාගත් දෙමාපියන්ට දරුවන්ගේ පළමු යුතුයකම විය යුත්තේ ඔවුන් වයස්ගත වූ කල රැක බලා ගැනීම, පෝෂණය කිරීම, පරපුර රැක ගැනීම, දායාද ආරක්ෂා කිරීම, මියගිය පසු පින්පෙත් පැමිණවීම ආදී බව සූත්‍ර දේශනාවේ සඳහන් වනවා. දැන් ප්‍රවීණ ගායක රෝකාන්ත ගුණතිලක ගායන ගීතයක් මා ඔබේ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යදුනක් ඈතින් උන්නත් මා මා ඔබ කොහොලින් පිරි මට කිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රැඳවල් මට සෙවනේ වගේ මා පොඩි පුතු අම්මේ යදුනා කුලචනාවක් එදා වගේ මා පුඩි සුපුරුදු පරිදි ලලිත කලාවේ වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පොල්කොට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල.